බොහොමත්ම පින් ස්වාමීන් වහන්සේ ඊළඟට අහලා තියෙනවා පින්වත් ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව තුලදීම චත්තාලිසාකාර විපස්සනා භාවනාවට අදාළ කොටස් මෙනෙහි වීම සුදුසුද? මෙහෙමයි දැන් විපස් චත්තාලිසාකාර විපස්සනාවේ තියෙන අනිත්‍ය පිළිබඳව ඊළඟට අසුභය පිළිබඳව ඒ බඳු ඒකේ පද 40ක් තියෙනවානේ. අනිච්චා දුක්ඛා රෝගා ගණ්ඩා සල්ලාගා අබාධා පරිපලෝක ආදී වශයෙන්. ඒකෙදි අපිට සක්මන් භාවනාවේදී ඒ කයේ සහ සිතේ ඇතිවෙන වෙනස්කම් වලට අනුව දකින්න පුළුවන් කාරණා තියෙනවා. චත්තාලේසාකාර විපස්සනාවේ. හැබැයි Taman චත්තාලිස්සාකාර විපස්සනාම වඩනවා කියලා ඒ පැත්තට අවධානය යොමු වෙනකොට සක්මන කියන එක ගැන අවධානය නොතිබෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා සක්මන් භාවනාවේදී චත්තාලිස්සාකාර විපස්සනාවේ අදාළ කරුණු අදාළ තැනට සිහිපත් වීම වරදක් නෙමෙයි. හැබැයි චත්තාලිස්සාකාර විපස්සනාව කියලා අපි වෙනම පුහුණු කරනවා නම් අපි සංසුන්ව එක තැනක වාඩි වෙලා ඒක පුහුණු කිරීම වඩා සුදුසුයි වාඩි වෙලා හරි හිටගෙන හරි සැතපීලා හරි ඒක පුහුණු කිරීම සුදුසු අර සක්මන් කිරීමේදී අපට ඒ ඉරියව් පැවැත්වීම ගැන අපට අමතර අවධානයක් යොමු කරන්න වෙනවානේ. එතකොට එතනදී ඉරියව් පැවැත්වීම ගැනම අවධානය යොමු කරගෙන ඒ තුලම විදර්ශනා කරනවා නම් තමයි ඒක වඩා ප්‍රබල. එහෙම නැතුව ඒකත් කරන අතරතුරේ තව දෙයක් කරන්න ගියොත් එතන අර සිහිය ප්‍රඥාව අවදි පිළිබඳ පොඩි දුර්වලකමක් හිටින්න පුළුවන්. ඉතින් ඒක හොඳටම කාරණේ හරියට තේරුම් අරගෙන පුහුණු කරනවා නම් අපිට සක්මන් භාවනාවට අදාළ විදිහේ චත්තාරීසාකාර විපස්සනාවේ යම් යම් පද ඊට අනුරූපීව මෙනෙහි කරමින් ඒ විදර්ශනාව කරන්න බාධාවක් නැහැ.